නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං හොඳයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ 8 වෙනි ගාථාව මේ ගාථා රත්නය තුලින් ආර්ය ශ්‍රාවකයෙකුට තථාගතයන් වහන්සේ දෙන්නා වූ ලෝකෝත්තර පණිවිඩය මේ පණිවිඩය තුලින් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට සුදුසු පිළිවෙල අපට වටා ගන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ 500ක් වික්ෂුන් වහන්සේලා ආරම්භය වුණත් අද මේ සූත්‍රය මේ ලෝක සත්‍යයටම සුදුසු සූත්‍රයක් වටපත් වෙලා තියෙනවා. අද මේ සූත්‍රයෙන් නිවන් දකින්ට බැරි කවුද කියලා එව්වොත් එහෙම කෙනෙක් මේ ලෝකේ කිසිම තැනක නැති තරම්. මේ ලෝකයේ සියලුම අයට අපි මෛත්‍රිය කළ යුතුයි අප්‍රමාණ වූ මෛත්‍රියක් මේ ලෝකයේ සත්වයාට කළ යුතුයි. ඒ මෛත්‍රිය කරන පිළිවෙල තමයි භාග්‍යතුන් වහන්සේ මේකේ සඳහන් කරන්නේ. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං අපේ ප්‍රමාණයක් නැතුව පීඩා රහිතව වෛර චේතනා රහිතව මෛත්‍රියෙන් පරිපූර්ණව මේ ලෝක සත්‍යයට මෛත්‍රී කළ යුතුයි කියන එක තමයි මේ ගාථා රත්නයේ අර්ථය. පමන රහිත කියන කොටත් සීමා රහිත කියලා කියන කොටත් උඩු යට යට සිරස් කියන මේ වචන දිහා බලනකොට උද්දං අදෝච කියලා කියන්නේ උද්දං කියලා කියන්නේ උඩ අදෝච කියලා කියන්නේ යට මේ වචන දිහා බලනකොට ආර්ය ශ්‍රාවකේ නිවන් දකින්ට ඒ උත්තරී මිනිස්ය ගුණධර්ම වඩන්ට අවශ්‍ය සියලුම කාරණා මේ වචන කීපය තුල අන්තර්ගතයි පමණ රහිත කියලා කියනකොට අපට පේනවා මේකේ සීමාවක් නැහැ. සීමාවක් නැති මෛත්‍රයක් අපි මේ ලෝකෙට කරන්න ඕනේ. සීමාවක් නැති මෛත්‍රයක් අපි මේ ලෝකෙට පෙන්වන්නේ කොහොමද කියලා බැලුවාම කිසිම කෙනෙකුගෙන් අපට ඉන්සාවක් පීඩාවක් නොලැබෙන පරිදි අපි මේ ලෝකේ කටයුතු කරනවා නම් ඒක තමයි සීමා රහිත මෛත්‍රිය කියලා කියන්නේ. යම්කිසි සත්‍යයෙන් අපට කරදරයක්, ඉන්සාවක්, පීඩාවක් ලැබෙනවා නම් අපි මේ ලෝකයේ කවදාවත් මෛත්‍රිය පරිපූර්ණ කරලා නැහැ. ඇයි අපට ඉන්සා පීඩා කරදර එනවා කියලා කියන්නෙම අපි එයාට ඉන්සා පීඩා කරදර කරලා තිනවා. එහෙනම් Tamange භවගාමී ජීවිතය තුළ ඉන්සාවක් පීඩාවක් කරදරයක් තවත් කෙනෙකුගෙන් නොලැබෙන පරිදි තමන් කටයුතු කරනවා නම් තමන්ගේ ජීවිත කාලය තුල ඇසිරෙනවා නම් ඒක තමයි මේ ලෝකේ පමන ඉක්මවා ගිය අසීමිත මෛත්‍රිය කියලා කියන්නේ. පීඩා රහිත මෛත්‍රිය කියලා කියන්නේ අපි මේ ලෝකේ අපට පීඩාවක් ඇති නොවන විදියට කටයුතු කරනවා නම් ඒකට කියන පීඩා රහිත මෛත්‍රිය. ප්‍රශ්න ගැටලු කරදර අපට නොහැන්න වැඩ කෙරුවාම සීමා රහිත පමණෙන් ඉක්මවා ගිය මෛත්‍රිය කියලා කියනවා. ඒ වගේම අපට පීඩාවක් ඇති නොවන විදියට කටයුතු කරාම ඒක පීඩා පීඩා රහිත මෛත්‍රියක් බවට පත් වෙනවා. එහෙනම් මේ හැම කාරණාවක්ම තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ මේ තමන්ට සාපේක්ෂව තමන්ගේ භවගාමි ජීවිතයට සාපේක්ෂව තමන් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ මොන ආකාරයෙන්ද කියන එකයි මේ දේශනා කරන්නේ අවසාන බුද්ධාන ශාසනාව තුළ අපට දකින්න පුළුවන් මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රමණයා කිසිම කෙනෙක් තලන්ට බෑ, පෙලන්ට බෑ, නිඳා කරන්නට බෑ, අපාස කරන්නට බෑ. එයා පාසුවෙන් පෝෂණය කළ යුතු තැනැත්තෙක් වෙන්න ඕනේ. එයාගේ ජීවිතය ගොඩාක් සරල වෙන්න ඕනේ. අවම පරිහරණයකින් යුක්ත වෙන්න ඕනේ. එහෙනම් මේ වගේ බුදු වදන් වල තිබෙනා වූ කරුණු සලකා බලනකොට මේ කරණීය මෙත්ත සූත්‍රයේ කරුණු ਸਰව සම්පූර්ණ වෙලා පවතිනවා. අපට පෑදිලිව පේනවා මේ ලෝකේ අපි අපට ඉන්සාවක් ඇති නොවන විදියට වැඩ කරනවා කියලා කියන්නේ අනිත් අයට ඉන්සාවක් වෙන්නේ දැන් කෙනෙකුට අපි බනිනවා නම් කරදර කරනවා නම් අපි බැනුම් ආන්න වෙනවා. අපට කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කෙනෙකුට අපි වෛරය පානවා නම් එයාගෙන් ප්‍රතිඵලයක් වශයෙන් වෛරය අපට ලබා ගන්නට සිද්ධ වෙනවා. කෙනෙකුට නිନ୍ଦා කරනවා නම් ඒ නින්දාව යථා කාලයේ අපට ලබන්න සිද්ධ වෙනවා. පමන රයිත පීඩා රයිත කියන මේ වචන දෙකෙන් තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ අපට මේ ලෝකයේ සීමා රහිත මෛත්‍රියක් ලැබෙන විදියට කටයුතු කිරීමත් අපි මේ ලෝකේ ජීවත් වෙන කාලවකවානුව තුළ පීඩාවක් ඇති නොවන විදියට කටයුතු කිරීමක් තමයි මේ ගාථා රත්නය තුලින් සඳහන් කරන්නේ. එහෙනම් අපට පීඩාවක් ඇති නොවෙන්නට අපි මේ ලෝකේ කිසිම කෙනෙකුගේ සිතට කයට පීඩා නොකළ යුතුයි. අපි අපගේ ජීවිත කාලය තුල කිසිම දුස්සීල භාවයකට කිසිම වැරදි වැඩකට යොමු විය නොයුතුයි. එහෙනම් මෙතනදී පංචසිල් එයාට රකින්න වෙනවා. ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සියලුම විනයට අනුව එයාගේ චර්යාව පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. නැවත තථාගතයන් වහන්සේ දේශනා කරනවා උද්දං අදෝච තිරියංච උද්දං කියලා කියන්නේ උඩ අදෝ කියලා කියන්නේ යට තිරියංච කියලා කියන්නේ සිරස්ව මොකද්ද මේ වචන තුලින් භාග්‍යවතුන් වහන්සේ මේ උඩයි යටයි සිරස්වයි කියලා කියන්නේ වාලේ උඩයි වාලේ යටයි එළියයි කියන එකද නෑ එහෙම එකක් නෙමෙයි සඳහන් කරන්නේ. මේ උඩයි යටයි සිරස්වයි කියලා කියන එක මේ ලෞකික දේවල් තුල භෞතික දේවල් තුල පවතින ස්වභාවයක් නෙමෙයි මේක ලෝකෝත්තර ස්වභාවයක්. අපේ සිතට තියෙනවා ක්‍රමවේද දෙකක්. උඩුසිත යටිසිත කියලා. උඩු බැල්ම යටි බැල්ම කියලා. උඩු ශ්‍රවණය යටි ශ්‍රවණය කියලා. ලෝකෙට පේන්න කරන උඩු ඇසිරීම ලෝකෙට නොපෙනෙන්න කරන යටි ඇසිරීම කියලා මේකේ ක්‍රමවේද දෙකක් තියෙනවා. අද වර්තමානයේ පුතිජන මිනිස්සු ළඟ තියෙන විශේෂ ගුණයක් තමයි තමන්ගේ සිතේ තියෙනවා යම්කිසි අනවශ්‍ය චේතනාවක්. එයා ඒ චේතනාව යටපත් කරගෙන සංගවාගෙන බොහොම ලස්සනට ඉනාවෙලා කතා කරනවා. එන්න තේ වතුර බොන්න ඉන්න කියලා හොඳට කතා කරනවා. හැබැයි යාගේ චේතනාව වෙනස්. අපගේ ජීවිතවල අපට අත්දැකීම් ඇති ගේකට ගියාම එන්න කියනවා. වාඩි වෙන්න කියනවා. හැබැයි වැඩිපුර කතා කරන්නේ ඒ කතා කරන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට අපි මෙතන රැඳෙනවට කැමති නැහැ. ආපු මිනිසයාට එන්න එපා කියන්න බෑ සම්ප්‍රදාය අනුකූලව ආරාධනාව දුන්නා. හැබැයි gedara රැඳෙනවට කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ වෙන වෙන වැඩවල නිරත වෙනවා. වාඩි වෙලා අප වෙනුවෙන් විනාඩි පහක කාලයක් ගතකරන ඒගොල්ලෝ අපහොසත් කල්පනා කරලා බලනකොට අපට තේරෙනවා මේ මිනිස්සු අපේ පැමිණීම ප්‍රතික්ෂේප කරනවා ඒගොල්ලෝ කැමති නැහැ අපෙත් එක්ක සුවඳශීලීව කතා කරන්න අපි පිටත් වෙනවා. එහෙනම් ඉතේ එකක් තියගෙන තමයි ඒ ආරාධනාව කළේ. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි ගෙදරකට අපි ඇතුල් වුණාම පැයක් විතර කතා කරනවා. හොඳට hina වෙවි රටේ නැතිව කතා කරනවා. හැබැයි කෑම ටිකක් අමුද තේ ටිකක් බොමුද කියලා කවදාවත් ආන්නේ නැහැ. එහෙම ආන්න ඒ කට්ටියට අවස්ථාවක් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ. කතා කරලා ඔක්කොම ඉවර වෙලා අපටත් බැරි ගෑයිලා පිටත් වෙලා යන්න අපි සූදානම්. එහෙනම් අපි ගිහින් එන්නම් කියනකොට තමයි කියන්නේ බලන්නකො මෙච්චර වෙලා හිටියා තේ ටිකක්වත් දෙන්න බැරි වුණානේ. දැනුත් එයා කියන්නේ තේ ටිකක් බීලා යන්න කියන එකක් නෙමෙයි තේ ටිකක් හදනකම් ඉන්න කියන එක නෙමෙයි. මෙච්චර වෙලා කතා කරලත් බලනකො තේ ටිකක් දෙන්න බැරි වුණානේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එයා තේ දෙන්න කැමති නැහැ. තේ දෙන්න කිසිම උවමනාවක් නැහැ. අපරාධේ ඒ තේපැන් වලට යන වියදම මේ විදිහට අපගේ ජීවිතවල අපි මුණ දෙන ප්‍රශ්නවලදී අපට පේනවා මේ මිනිස්සු ඉතේ එකක් තියාගෙන තමයි එකක් කතා කරන්නේ. අපි කෙනෙකුට කියනවා විනාඩි 10න් මම එනවා ආවල්තන ඉන්න කියලා. අපි යනකොට පැයක් විතර පරක් වෙනවා. බලාගෙන ඉන්න මිනිස්සයා බැරි ගෑයිලා. එපා වෙලා. අපි එතනට ගිහින් ටිකක් පරක් වුණා කියනවල ගණන් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ කියන්නේම එයාට ප්‍රශ්නයක් තියෙනවා. ඔයත් කවදාරි දවසක මට හින්ද කියනවනේ ඉක්මනට එන්නම් මම මෙතන ඉන්නම් කියලා. එතකොට මම මේක නැවත ඔයාලට බෙදනවා පොලිත් එක කියලා ඉතේ තියාගෙන තමයි කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙනම් මේ මිනිස්සුන්ගේ ඒ යටිසිතේ තියෙන දේ මිනිස්සු කියන්නේ නැහැ. ඒක හංගාගෙන ඉන්නවා. අපගේ ජීවිතවල අපගේ ගෙවල් වල හයට අපගේ හිතවත් අයට කොච්චරනම් දේවල් අංගාගෙන යටිිතේ තියාගෙන උඩු හිතෙන් කතා කරලද්ද වික්ෂුන් වහන්සේලා වශයෙන් අපි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අපගේ වැරදි වලට සමාව ගන්නකොට කීයෙන් කීයක් අපි ප්‍රකාශයටපත් කරනවද මොනතරම් වැරදි අපි අංගාගෙන ඉන්නවද ඒවා කවුරුත්ම දන්නේ අපේ යටිහිත විතරයි දන්නේ මම මේ මේ වැරදි කරනවා මේ මේ බැඳීම් මට තියෙනවා හැලීම් තියෙනවා අලසකම් තියෙනවා මං ගැටෙනවා මං ඇලෙනවා මට බලාපොරොත්තු තියෙනවා ලෝභ දේශ මෝහ රාග මට මේ මේ මට්ටම් වලින් තියෙනවා කියලා තමන්ගේ යටිහිත දන්නවා ඒත් එයා උඩුහිතෙන් කියන්නේ මගේ කිසිම වරදක් උන්නේ මම දැන් පිළිවෙලයි මං සීලවන්තයි ගුණවන්තයි පුණ්‍යම් කෙත්තයි කියලා එයා කියනවා කල්පනා කරන්න කාටද ওই වංචාව කරන්නේ කාටද වැරදුනේ Tamanටමයි. එහෙනම් මේ යටිහිතයි උඩුහිතයි කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. රාගය තියෙනවා ඇස් වලින් බලනකොට රාගයක් නෑ බලනවා. ඇයෙනකොට තරහා යනවා ඒ තරහා නෑ වාගේ කතා කරනවා. මෙතන ක්‍රමවේද දෙකක් ඇයෙනවා නම් ඇයෙන දේ තුල දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය ඇති කරන කෙනාට කියන්න ඕනේ. එයාට අනුකම්පා කරන්න ඕනේ. ඔයා කතා කරන මේ වචන වලට මම ප්‍රිය නැහැ. මේක ලෝකෝත්තර එකක් නෙමෙයි. මේක වෙනස් කරගත්තොත් හොඳයි කියලා අපිට අවවාදයක් කරන්නේ දරාගෙන දත් මිටි කාගෙන අපට තරහා නෑ අපි ඇසිරෙනවා. නමුත් ඇතුළාන්තයේ සිත දන්නවා අපට මේක දරා ගන්න බැරි තරම් පීඩනයක් විශාල නින්දාවක් අපට මේක ඉවසගෙන ඉන්න බෑ කියලා. එහෙනම් මේ ඇස්වල ස්වභාවයන් දෙකක් පවතිනවා. ලෞකිකව භෞතිකව පේන ස්වභාවයක් ආ මානසිකව පවතින ස්වභාවයක්. අපි දන්නවා මේ ලෝකයේ ස්වභාවයන් දෙකක් පවතිනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි මේ නාම රූප වලින් සැකසීලා තියෙන භෞතික ස්වභාවය. අනිත් එකක් තමයි ඈට පේන්නේ නැති අල්ලන්න බැරි මනෝමය වශයෙන් සැකසුණු මානසික ස්වභාවය. එහෙනම් මේ භෞතික ස්වභාවයන් දෙක තමයි මේ උද්දං අදෝච කියන තථාගත පණිවිඩය තුලින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ දෙකක් තියෙනවා. එකක් පේනවා. උඩු පැත්තෙන් ඒ කියන්නේ එලිමානේ තියෙන එක පේනවා, අභ්‍යන්තරයේ තියෙන එක පේන්නේ නැහැ. එහෙනම් අපේ වචනය තුලත් ක්‍රමවේද දෙකක් තියෙනවා. බොහොම ලස්සනට කතා කරනවා. මේ කතාව තුළින් ඉතේ තියෙන පරිගැනීමේ චේතනාව අපට අදාස තියෙනවා එයාට රිදවන්න, එයාට දුක් දෙන්න. නමුත් අපි එහෙම කරන්නේ අපි බලාපොරොත්තු වෙනවා එයාගෙන් යම්කිසි ිතවත්කමක් බැඳීමක් සෙනෙහබරකමක් නඩත්තු කරන්න. ඒ නිසා එයාගේ වැරද්ද ඉතේ තියාගෙන අංගාගෙන ඉන්නවා. එයාට දොස් කියන්න ඕනේ කියන්නේ නැහැ. ඇයි අනාගතයගෙන් වැඩ ගන්න තියෙනවා. එයා ගොඩාක් වැඩදායි කෙනෙක්, ප්‍රයෝජනයක් තියෙනවා. අපට ගොඩාක් සත්කාර කරන දායකයෙක් තරහා කරගෙන බෑ. අපෝපස්ථාන ලැබෙන්නේ ඒ නිසා මොනතරම් වැරද්දක් දැක්කත් ඒක සාසනික වශයෙන් විනය වශයෙන් ඒ වැරද්දක් වශයෙන් අපි තේරුම් ගත්තා. එයාගෙන් අම්බෙන ලාභ සත්කාර නිසා අපි hina වෙලා කතා කරලා ඒක නොදැක්කා වාගේ ඉන්නවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මෙතනදී දේශනා කරනවා අපරිමාණ වූ පීඩා රහිත වූ අසීමිත වූ මෛත්‍රිය කළ යුතුයි කාටද Tamanට ඇයි ඉතේ එකක් පියාගෙන වෙන එකක් හිතන්නේ ඇයි ඇසේ එකක් පියාගෙන වෙන විදියට බලන්නේ ඇයි කනේ එකක් පියාගෙන තව විදියට ශ්‍රවණය කරන්නේ ඇයි කටේ එකක් පියාගෙන වෙනත් විදියට කතා කරන්නේ? ඇයි Tamange ඇසිරීම මේ විදියට තියෙද්දි වෙන විදියට රඟපාන්නේ? එහෙනම් අපි නලුනිලිය වෙලා බොහොම පිළිවෙලට සිවුරු පොරවාගෙන අඩි තුනකට වඩා ඉදිරිය බලන්නේ වටපිට බලන්නේ අමුදාවේ නිලධාරීන් යම්කිසි පාගමන යනවා වාගේ හැමෝම එක විදියටම සංවරව ගමන් කරනකොට මිනිස්සු පුදුමාකාර විදිහට පෑදෙනවා. මිනිස්සු සාදුකාර දෙනවා. ශාවක සංඝෝ සුපටිපන්නෝ කියලා. ඒ සුපටිපන්න කියන මේ උත්තමයන් වහන්සේලා ඒ ಗುಣධර්ම වලින් පරිපූර්ණද කියලා බලනකොට නෑ. එහෙනම් මේ මොකද්ද? කායික චර්යාව තුළ Taman කුටියක වැඩ හින්නකොට, සේනාසනයක වැඩ හින්නකොට තනියෙන් රක්ෂිතයක වැඩ ඉන්නකොට තමන්ගේ චරිතය ගොඩක් වෙනස්. තමන්ගේ ඉරියව්ව ගොඩක් වෙනස්. තමන්ගේ ගනුදෙනුව ගොඩාක් ආත්පසින්ම වෙනස්. එනම් මේ වෙනස් වූ චරිතය තුළ අඩුපාඩු රහිත චරිතය තුළ අපි කොහොමද අඩුපාඩු සහිත වෙන්නේ? අඩුපාඩු සහිත චරිතය තුළ කොහොමද අඩුපාඩු රහිත වෙන්නේ? එහෙනම් මේ දෙක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ උද්දම් අදෝච කියලා කියන්නේ. අපේ සැබෑ චරිතයෙන් අපි ඇසිරෙන්න ඕනේ. අපේ සැබෑ චරිතය අපි දැනගන්න ඕනේ මගේ චරිතය මේකයි. මට කැළඹිල්ල තියෙනවා, කලබලකාරීත්වය තියෙනවා, අසංවරභාවය තියෙනවා. පිළිවෙලක් නෑ මගේ කයේ ක්‍රියාකාරීත්වය. මේ හැම දෙයක්ම දැනගෙන ඒක නිවැරදි කරන්න ඕනේ මිසක් ඒක අංගාගෙන අපි මේ ඔක්කොම හදලයි කියලා රඟපාන්න යන්නේ. එහෙම වුණොත් යටිහිත අපිරිසිදුයි. උඩුහිතෙන් තමයි නඩත්තුව ගෙනියන්නේ. කවදරේ දවසක අපේ සිත කැළඹිලා අපේ සීය අඩු වෙනකොට සීය විකෘති වෙනකොට උඩුහිතේ මේම රඟපෑමක් තියෙනවා. මම ලස්සන්ට රඟපාන නළුවෙක් කියන එක තමයි දන්නේ නැතුව අමතකලා අරවා ඔක්කොම කඩාගෙන එළියට ඇවිල්ලා තරහා ගිහිල්ලා බැනලා වැළපිලා ප්‍රශ්න රාශියකට මැදි වෙනවා. එහෙනම් මේ රඟපානවා කියන එක උඩු හිතට හදාලව වැඩ කරනවා කියන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. කවදාරි දවසක එයාගේ සීලය, එයාගේ විනය මේ ලෝකේ දැනගන්නවා. එහෙනම් අපේ යටිහිත මොනවද කියන්නේ? ඒ යටිහිතේ තියෙන දෝෂ මොනවද? ඒවා නිර්දෝෂ කරනවා මිසක් වෙනම රඟපෑමක් කරලා උඩු හිතක් අදන්නේ නැහැ. අපට හැයෙන්නේ මොනවද? ඒ ඇයෙන දේ තුලින් ඇතිවෙනා වූ ලෝභය, ద్వේෂය, මෝහය අපි දැනගෙන ඒකේ තියෙන අඩුව හදනවා මිසක් ඒ අඩුව ඒමම තියෙද්දි අපට තරහා ගියේ නෑ අපට නින්දාවක් ඇති වුනේ අපි අමුතු විදිහට රඟපානවා අපේ ආත්ම ගරුත්වය රැක ගැනීම සඳහා එහෙනම් අපේ ඇස්වලත් ওই ප්‍රශ්නේ තියෙනවා. කන්වලත් ওই ප්‍රශ්නේ තියෙනවා. නාසයේත් ওই ප්‍රශ්නේ තියෙනවා. දිවෙත් ওই ප්‍රශ්නේ තියෙනවා. කයේ චර්යාවෙත් ওই ප්‍රශ්නේ තියෙනවා. අපේ සිතෙත් ওই ප්‍රශ්න තියෙනවා. මේ ආයතන අයේම පවතින පොදු ප්‍රශ්නයක් මේක. කෙනෙක් ළඟ ගඳයි නම් අපි යට කියන්න ඕනේ. ගිහිල්ලා හොඳට නාලා පිරිසිදු වෙන්න. ඔයා ළඟ ගඳයි අපි තුල ඇතිවෙනා වූ අප්‍රසන්න සිටිවිලි, द्वේෂසාගත සිටිවිලි, ඒ ඉපදෙන්න හේතුව ඔයාගේ ඇඟේ තියෙන ගඳ නිසා ඒක වාට අකුසලයක් වෙන්න පුළුවන්, පාප කර්මයක් වෙන්න පුළුවන්. අපට අපාසුතාවයටපත් කරලා අපට වේදනාවක් දුකක් පීඩනයක් ඇති කරලා මේ ගඳ තුලින් ඇති කරගන්නා වූ කර්මය යටා කාලේ විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි තුල ඇයි द्वේෂයක් අදන්නේ? ඇයි අපි තුල පීඩනයක් ඇති කරන්නේ? ඇයි අපෙන් පලිගන්නේ? මේ ක්‍රමවේදය තුලින් සිල් කැඩෙනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කැඩෙනවා. මගේ ප්‍රාණය අඩු වෙනවා. ඇයි තරහා යනකොට ආයුෂ අඩු වෙනවා. එහෙනම් මේ ගඳ නිසා මට द्वේෂය ඇති වෙනවා, තරහා යනවා. දන්නේම නැතුව මගේ කයේ ආයුෂ අඩු වෙනවා. ඇයි මාව මරන්නේ? පාසු ගෙවීමේ ක්‍රමයට ක්‍රමක්‍රමයේ මාව විනාශ කරන්නේ ඇයි කියලා එයාට ඒක පෙන්නලා දීලා ආවාද අනුශාසනා දීලා එයාව අදා ගන්නවා මිසක් ගඳ ටික ඌලාගෙන ගඳ දැනෙන්නේ නැහැ ඉන්නවා. හැබැයි ඇතුලේ සිත කකියනවා. සිත පුදුමාකාර විදිහට කැළඹිලා මේ ප්‍රශ්න ඔරොත්තු දෙන්නේ නැහැ කියලා කියනවා. ඒත් එයා ආක බලනින්න ඔයා මොකවත් දන්නේ නැ නිවිච්ච කෙනෙක් වගේ ඉන්නවා. එයා එයාව රවට්ට ගන්නවා. එයා මේ ලෝකේ එයාව රවට්ටන්නා වූ රැවටිලිකාරයෙක් වටපත් වෙනවා. අන්න බලන්න තථාගතයන් වහන්සේගේ පණිවිඩය කොච්චර ලස්සනද අප්‍රමාණව අපි අපට මෛත්‍රී කරන්න ඕනේ පීඩා රහිතව අපි අපට මෛත්‍රී කරන්න ඕනේ දැන් මෙතන මොකද තියෙන්නේ පීඩාවකුත් තියෙනවා ප්‍රමාණයක් සීමාවකුත් තියෙනවා එහෙනම් මේ මෛත්‍රිය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ කයට සාපේක්ෂව මේ කයේ ප්‍රශ්නයක් මේ සාකච්ඡා කරන්නේ. එහෙනම් අපේ බඹයක් විතර උස තියෙන මේ කය තුල සීමා සහිත මෛත්‍රියක් තියෙනවා නම් අපි අපේ නිදාසට විමුක්තියට වැඩ කරන්නේ අපේගේ ගැලවීමට අපි වැඩ කරන්නේ කිසිම මොහතක අපි නැවත මේ ලෝකයේ විමුක්තියටපත් වෙන්න නිවීමට මොකවත් අපි වෙනුවෙන් අපි කරගන්න බැරි වෙලාවත් අපි තුල තියෙන මෛත්‍රිය පීඩා සහිත එකක් නම් අන්න ලෝභ ද්වේෂ මෝහ රාග අපි සංගවාගෙන ඒවා යටපත් කරගෙන සිතේ නිදන් කරගෙන নানা ප්‍රකාර අමුතු අමුතු චරිත වලින් අපි රඟපාන්න පටන් ගන්නවා. හැබැයි අපිට අපි පීඩාවක් නෙමෙයිද දෙන්නේ. අපේ සිතට පීඩාවක් නෙමෙයිද? අපේ ඇස් වලට කන් වලට මේක පීඩාවක් නෙමෙයිද? ඉතේ එකක් පියාගෙන කටින් එක කතා කරන්න මොනතරම් වේසක් අපි දරන්න ඕනේද? බලන්න පීඩා සහිත මෛත්‍රියක් අපි තුල තියෙනවා. අපේ බඹයක් විතර උස තියෙන කයට අපි කවදාවත් මෛත්‍රී කරලා නැහැ. අනුකම්පා කරලා නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ තපෝවණයට යන්න සූදානම් වෙලා ඉන්න 500ක් ස්වාමින් වහන්සේලාට ඔබ වහන්සේලා මේ තපෝවණේ ජීවත් වෙනකොට අනිත් අයට මෛත්‍රී කරන එක පස්සේ කරන්න පුළුවන්. ලෝකෙට වැඩ කරන්න තව කල් තියෙනවා පස්සේ කරන්න පුළුවන්. Tamanට මෛත්‍රී කරන්න අසීමිත මෛත්‍රියකින් Tamanට කරන්නා වූ මෛත්‍රිය තුල පීඩා රහිත මෛත්‍රිය කරන්න පීඩාවක් තිබුණොත් සීමාවක් තිබුණොත් මේ බඹයක් විතර තියෙන මේ කයට දුක පැමිණෙනවා කරදර පැමිණෙනවා පීඩන පැමිණෙනවා එහෙනම් මේ දුක්ඛම් කටළු එක මේ ගමන යන්න බෑ අත්ත කියලා මතාන යෝගයට අපටපත් වෙන්න සිද්ධ වෙනවා එහෙනම් මේ 500ක් නමට තථාගතයන් වහන්සේ මේ දේශනා කරන පණිවිඩය කොච්චර සුන්දර පණිවිඩයක්ද කියලා කිව්වොත් මේ පණිවිඩය තුල භාග්‍යතුන් වහන්සේ තවත් ලස්සන දෙයක් දේශනා කරනවා. මොකද්ද? පමන රයිත එහෙම කියන්නේ සීමාවකින් තොරව අසීමිත මෛත්‍රියක් කියලා කියන්නේ කවදාවත් අපට මේ ලෝකේ දුකක් ඇති වෙන්නේ සන්තෝෂය විතරක් පැමිණෙන්නා වූ කාමසුකල්ලිකාන යෝග අන්තයෙන් අපිට මේක වඩන්න පුළුවන්. පීඩා සහිත කියලා කියන්නේ සිතේ එකක් තියාගෙන කටින් එකක් කතා කරනවා ඇහැට වෙන එකක් පේනවා කටින් වෙන එකක් කියනවා වෙන එකක් ඇයෙනවා තව එකක් කියනවා ඒ කියන්නේ අපේ වාසියට අපි අපේ ආයතන අය පාවිච්චි කරනවා ලාභ සත්කාර උදෙසා අපි උපක්‍රමශීලීව මේ ආයතන අය ක්‍රියාවල් වල යොදවනවා අන්න අයා මේ ලෝකේ විශාල දුකකටපත් වෙනවා පීඩා ඇතුව මේ ලෝකයේ කටයුතු කරනවා නම් මේ ආයතන අය තුල පීඩාව ඇති කරනවා නම් මේ ආයතන අය තුල පීඩාවක් සමග ජීවත් වෙනවා නම් එයා මේ ලෝකයේ අත්ත කියලා මතාන යෝගයේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අසීමිත මෛත්‍රියෙන් හිටියාම සන්තෝෂයටපත් වෙනවා අසීමිත පීඩාවෙන් ඉතියාම මේ ලෝකේ දුකටපත් වෙනවා. එනම් මේ මෛත්‍රිය ක්‍රමවේද දෙකකට සම්බන්ධයි. අපිට සාපේක්ෂව වාසියට, ලාභයට, සත්කාරයට මෛත්‍රිය පාවිච්චි කරනකොට ඒක දුක උපදවන්නා වූ මෛත්‍රියක් බවට පත් වෙනවා. අනිත් අයට සන්තෝෂය දෙන්නත් අපට සන්තෝෂයෙන් ජීවත් වෙන්නත් මෛත්‍රිය පාවිච්චි කරනකොට මේක සතුටුදායක මෛත්‍රිය බවට කාමසුකල්ලිකා නියෝග අන්තයේ මෛත්‍රියක් බවටපත් වෙනවා. එනම් තථාගතයන් වහන්සේගේ මේ පණිවිඩය තුල වෛර චේතනා අයින් කිරීම තමයි ප්‍රධානම අරමුණ. මෛත්‍රිය කියලා කියන්නේ ඒක එක්තරා බෙහෙතක් ඖෂධයක්. මේ ඖෂධයෙන් සනීප වෙන ලෙඩ මොනවද? වෛරය නැති වෙනවා, ద్వේෂය නැති වෙනවා, පලි ගැනීම නැති වෙනවා. ඉන්සාව නැති වෙනවා. පීඩාව නැති වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය තුලින් අපට ඖෂධයක් දේශනා කරනවා. අපට බේසජ්‍යයක් පූජා කරනවා. මොකද්ද පූජා කරන බේසජ්‍යය? ද්වේෂය කියලා රෝගයක් තියෙනවා මේ මනුස්ස සත්වයාගේ සිතේ. මේ ද්වේෂය කියන රෝගයට භාග්‍යතුන් වහන්සේ ඖෂධයක් පූජා කරනවා. මේ බෙහෙත බොන්න මේ මෛත්‍රිය කියන බෙහෙත හැමදාම බොන්න අසීමිතව බොන්න අනිත්‍යයට පීඩාවක් හිංසාවක් නොකරන විදියට තමන්ගේ හිංසා පීඩා අයින් වෙන විදියට මේ බෙහෙත බොන්න හැමදාම මේ බෙහෙත නොවරදවාම බොන්න එහෙනම් සෑම දිනකම දිනපතාම මේ බෙහෙත බොනකොට මේ द्वේෂය කියන ලෙඩේ පොඩ පොඩ ක්‍රමක්‍රමයෙන් අපි තුලින් අතුරුදාන් වෙනවා සනීප වෙනවා එහෙනම් මෛත්‍රියට කරන්න පුළුවන් විශේෂ හැකියාව තමයි द्वේෂය අයින් කරන එක द्वේෂය කියන රෝගය අයින් වෙනකොට මොනවද තවත් අඩු වෙන්නේ මොනවද තවත් සනීප වෙන්නේ කියලා බැලුවාම ලෝභයත් සනීප වෙනවා එයා බෙදා හදාගෙන මිනිසුත් එක්ක සුවඳශීලීව ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා ද්වේෂය තුල තමයි ලෝභය හටගන්නේ. එහෙනම් ලෝභයයි ද්වේෂයයි අයින් වෙනකොට මෝහයත් යාගෙන් අයින් වෙනවා. Tamanට බලාපොරොත්තුවක් ඇති වෙලා ඒ බලාපොරොත්තුව තුල රාගය අටහරගෙන රාගය කියන්නේ දැඩි කැමැත්ත, දැඩි ආසාව. එහෙනම් බලාපොරොත්තුව කියන්නේ කැමැත්ත, ආසාව මේක රාගය බවට පත් වෙනවා. මේ රාගය සංසිඳවන්න බැරි වෙනකොට බලාපොරොත්තු කැඩෙනකොට द्वේෂය ඇති වෙනවා. අන්න බලන්න द्वේෂය අදනකොට රාගයත් ඇදෙනවා. බලාපොරොත්තු නැති වූ බලාපොරොත්තු රහිත වූ චෛතසිකයක් පාළ වෙනවා. බලන්න මේ මෛත්‍රිය අපි අප්‍රමාණව පවත්වාගෙන යනකොට අපගේ බඹයක් විතර උස තියෙන කයට පීඩා නොපැමිණෙන විදියට මේ මෛත්‍රිය වඩනකොට මේ ಗುಣධර්මය ප්‍රගුණ කරනකොට අපි දන්නේම නැතුව අපේ සේරම ಗುಣධර්ම සම්පූර්ණ වෙනවා. පංචශීලය මෙතන පරිපූර්ණ වෙනවා. ඇයි මේ බඹයක් විතර උස තියෙන මේ කයට අපි කවදාවත් සීමා සහිත දෙයක් දෙන්නේ නැත්නම් අසීමිත මෛත්‍රියක් දෙනවා නම් මේ බඹයක් විතර උස තියෙන කයට පීඩා නොපැමිණෙන ලෙස අපි කටයුතු වල නිරත වෙනවා නම් එයා ඒකාන්ත වශයෙන්ම පංචශීලයේ සමාදි වෙච්ච සීලවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ගාථා රත්නය තුලින් පන්සිල් රකින්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අපට දුක පැමිණෙන ක්‍රමවේදය දේශනා කළා. එහෙනම් මෛත්‍රිය කළ යුත්තේ ලෝකෙට නෙමෙයි මේ බඹයක් විතර උස තියෙන මේ කයටයි මෛත්‍රී කළ යුත්තේ. මේ බඹයක් විතර උස තියෙන මේ කයට මෛත්‍රිය මේ ආකාරයෙන් කළාම මුළු ලෝකෙටම මෛත්‍රිය වෙනවා. බලන්න මේ පුංචි උදාහරණය තමන්ට කරදරයක් හිංසාවක් පීඩාවක් ඇති නොවන විදියට තමන්ට මෛත්‍රිය කරනවා නම් තමන්ට හිංසා පීඩා කරදර ලබා නොගන්න අවශ්‍ය විදියට කටයුතු කරනවා නම් මේ ලෝකයේ කිසිම කෙනෙක්ගෙන් එයාට විහිසාවක් එන්නේ නැහැ කියන්නේ එයාගෙන් ඉන්සාවක් වෙන්නෙත් නැහැ කියන එක. එයාගෙන් ඉන්සාවක් වෙන්නේ නැහැ කියන්නේ තවත් කෙනෙකුගෙන් එයාට ඉන්සාවකුත් වෙන්නේ නැහැ කියන එක. බලන්න මුළු ලෝකෙට මෙයා මෛත්‍රී කරපු ඇති. Tamanට පීඩාවක් ඇති නොවන විදියට කටයුතු කරනකොට එයා ගෝම සිල්වන්ත ගුණවන්ත කෙනෙක් ඇතිට ඇසිරෙනවා. ලෝකෙන් එයාට ඉන්සාවක් නැහැ. මේ බඹයක් විතර උස තියෙන කයට අප්‍රමාණව මෛත්‍රී කරනවා. මෙයාට කවුරුත් ඇවිල්ලා බනිනවට මෙයා කටයුතු කරන්නේ කිසිම කෙනෙක් ඇඟිල්ලක් දික් කරලා දොස් කියනවට මෙයා කටයුතු කරන්නේ මෙයා අපහසුතාවයට නිඳාවටපත් වෙන්න කටයුතු කරන්නේ ඒ කියන්නේ කිසිම කෙනෙක්ගෙන් ඒක මෙයාට ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙයා ලෝකෙටම මෛත්‍රී කරලා මේ ලෝක සත්‍යයටම මෛත්‍රී කරන ක්‍රමවේදය තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අසම්බාධං අවේරං අසපත්තං සියලු සත්වයෝ ලෝකයේම සුවපත් වෙන්න ඕනේ සියලුම සත්වයන්ට මේ ලෝකයේ ඉන්න සියලු සත්වයන්ට මේ මෛත්‍රිය වඩන්න ඕනේ අපි තුළ ප්‍රගුණ කරන මෛත්‍රිය මේ ලෝක සත්‍යයටම පැතිරිලා වීදිලා යන්න ඕනේ එහෙමනම් අපි ඉන්සා පීඩා නොකරන කෙනෙක් බවටපත් වෙන්න ඕනේ. එහෙනම් මේ මෛත්‍රිය වඩන්න තියෙන බඹයක් විතර උස තියෙන කය තුල මේ සූත්‍රය ප්‍රගුණ කරන්න තියෙන බඹයක් විතර උස තියෙන කය තුල එහෙනම් බලන්න මේක කොච්චර ආශ්චර්යමත් සූත්‍රයක්ද කියලා බැලුවා මේ කරණීය මෙත්ත සූත්‍රය මේ දක්වාම අපි කටපාඩම් කළා අපේ කටේ මේ වචන ටික හොඳට මතක තියාගෙන නැවත නැවත ජප කරගෙන ඉටියා මන්ත්‍රයක් වාගේ මේ කරණීය මෙත්ත සූත්‍රය මේ ආයතන හයක් එක්ක පවතින මේ බඹයක් විතර උස තියෙන කයේ තියෙන සූත්‍රයක් මේක මේ කයේ චර්යාවලට සීමා වෙච්ච සූත්‍රයක් සිතිවිලි වලට සීමා වෙච්ච සූත්‍රයක් එහෙනම් කායික චර්යාවට මානසික චේතනාවලට සීමා වෙච්ච කර්ණීය මෙත්ත සූත්‍රය කොයිද තියෙන්නේ ඇතුළත තියෙන්නේ. අපි සන්තෝෂයෙන් ජීවත් වෙනවා නම් අපේ ආයතන අයට මව්වරු 100ක් වාගේ අපේ අනුකම්පා කරනවා නම් එකම අම්මා කෙනෙක් එකම දරුවෙක් රැක ගන්නවා වාගේ මේ ආයතන අය රැක ගන්නවා නම් ඒගොල්ලන්ට නොමග යන්න දෙන්නේ නැත්නම් ලෝකෝත්තර කමඨාම් පුරුදු කරනවා නම් වඩ වඩාත් ඒගොල්ලන්ගේ අඩුපාඩු හදනවා නම් ඒගොල්ලන්ට යටිහිතයි හුඩහිතයි කියලා දෙආකාරයෙන් කටයුතු කරන්න නොදී ඒගොල්ලෝ පරම සත්‍යයෙන් කටයුතු කරන්න සබාව විතරක් පුරුදු කරනවා නම් අප්‍රමාණ මෛත්‍රියෙන් මේ කය නඩත්තු කරනවා නම් කිසිම පීඩාවක් ඇති නොවන විදියට මේ බඹයක් විතර උස තියෙන කය තුල ක්‍රියා කරනවා නම් බලන්න මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ කොයිද තිබුණේ මේ කය තුලමයි තිබුණේ එහෙනම් අනිත් සූත්‍රات මේ විදියට සාකච්ඡා කරලා ප්‍රඥාවෙන් විද්‍යාවෙන් සාකච්ඡා කරනකොට අපට පෑදිලිව පේනවා මේ හැම සූත්‍රයක්ම මේ බඹයක් විතර උස තියෙන කය තුළ තියෙන චර්යාවෙන් එළියට එන්නේ. හැම සූත්‍රයක් තුළින්ම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ කායික චර්යාව සහ මානසික චර්යාව. මේ බඹය අපි ප්‍රත්‍යක්ෂ කරන අවබෝධ කරන ඒ පිළිවෙත තමයි මේ දේශනා කරන්නේ. එහෙනම් කරණීය මෙත්ත සූත්‍රය අපේ නිර්වාණ පණිවිඩයක්. අපේ කායික චර්යාව අපට අවබෝධ කරන සූත්‍ර දේශනාවක්. අපේ මානසික චර්යාව අපට අවබෝධ කරලා දෙන ධර්ම දේශනාවක්. මේක තවත් විදිහට කියනවා නම් සතර සටිපට්ඨාන කරණීය මෙත්තේ කියලා අපිට කියන්න පුළුවන්. මේ කරණීය මෙත්ත සූත්‍රය තුලින් සතර සටිපට්ඨානය දේශනා කරනවා තථාගතයන් වහන්සේ. එනම් මේ කායික චර්යාව තුළ අපට ඇතිවෙන්නා වූ සියලෝම චර්යාවන් ටික කර්ණීයමෙත්ත සූත්‍රය තුළින් කමඨාණක් වශයෙන් ඒක නිවන් මාර්ගයක් වශයෙන් ಗುಣධර්මයක් වශයෙන් වඩනකොට එයාට මේ කයේ සම්පූර්ණ ක්‍රමවේදය වැටෙනවා මේ කයේ තියෙන සීලවන්ත භාවය දුස්සීලවන්ත භාවය එයාට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා අවබෝධ වෙනවා. එයා තේරුම් ගන්නවා මගේ කයේ කිසිම නැණේ චර්යාවක්. මේ අසකන දිව නාසය සමසිත කියන මේ දරුවෝ හය දෙනාම දුස්සීල වෙලා මේගොල්ලෝ ඉගන්නෝ වාගේ අකුසල් යාචකයෝ වගේ යනවා. මේගොල්ලෝ පාප කර්ම යාචකේ යනවා. මේගොල්ලෝ හැම තැනම ගින් අකුසල පාප ඉඟමන් හිල්ලාගෙන එකතු කරගන්නවා. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්නවා. අනුන්ගේ ගැටලු තමන්ගේ ගැටලු කරගන්නවා. අනුන්ගේ දුකවලට තමන් ඉමිකම් කියනවා. එහෙනම් ආයතන 6 නැති කෙනෙකුට මේ ලෝකයේ දුකක් තියනවාද කියලා ඇහුවාම එයා කියන කිසිම දුකක් නැහැ කියලා. ආයතන අයක් තිබුණාම දුකක් තියනවාද කියලා ඇහුවාම එයා කියනවා ලෝකේ කිසිම දුකක් නැහැ කියලා. එහෙනම් දුක කියන්නේ මොනවද කියලා ඇහුවාම එයා කියනවා මේ ආයතන අයතුලින් අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කෙරුවාම අනුන්ගේ ගැටලු තමන්ගේ ගැටලු කළාම අනුන්ගේ දුක තමන්ගේ දුක බවට ඉමිකම් කියන්න ගියාම අන්න ප්‍රශ්නේ මතුවෙනවා මෙතන තමයි ලෝකේ දුක ඇති වෙන්නේ කියලා කියනවා. එන ආයතන හයේ නෙමෙයි වර්ධ තියෙන්නේ. ආයතන අය පාවිච්චි කරන ක්‍රමවේදය තුලයි දුක තියෙන්නේ. කවුදෝ බී කරපු දරුවෙක් අපේ භාර්යාව කියලා බාරගත්තාම දැන් එයාට ජීවිත කාලෙම කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. එයාට දත් මදින්න ඕනේ. ඇඳුම් දෙන්න ඕනේ. බේත් දෙන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. එයාට නිදාගන්න නැලවිලි කීත් කියන්න ඕනේ. අනුන්ගේ දරුවෙක් Tamanගේ ස්වාන් පුරුෂයා කරවාම ජීවිත කාලෙම බත් වේලා කන්න දෙන්න ඕනේ. ඇඳුම් ඕදලා දෙන්න ඕනේ. එයාගෙන් ගුටි කන්න ඕනේ. දුකේදී සැපේදී එයාට වැඩ කරක්කම් කරන්න ඕනේ. දැන් අනුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයිද මේක? එහෙනම් අනුන්ගේ ආයතනයක් කාගේ හරි වමනාවට නිර්මාණය කරපු ආයතනයක් දිනු කරන්න ඒකට ගින් සේවාවට බැඳුනාම ඒ නිෂ්පාදන කටයුතු වල අතිකාල පැයවලට වැඩ කරන්න ඕනේ. කලට වේලාවට ගින් ඒගොල්ලෝ කියන නීති රීති වලට යටත් වෙලා වැඩ කරන්න ඕනේ. තාඩන පීඩන වලට ලක් වෙන්න ඕනේ. ඒ ආයතන දිනු කරන්න අවුරුදු 55ක් අපි කාලේ නාස්ති කළා මාන්සි වෙන්න ඕනේ. මේකත් අනුන්ගේ ප්‍රශ්නයක්. මේ ලෝකේ හැම දෙනාම හැමෝටම දරුව වෙලා හැමෝටම දෙමව්පිය වෙලා ඉපදිලා මේ සංසාර ගමනේ භවයේ යනවනම් ඒ අපට ඉපදෙන දරුවෝ අපට විතරමද දරුවෝ නෑ සංසාරේ හැමෝටම ඉපදිච්ච දරුවෝ తాවකාලික අපට මුණ ගැහිච්ච කට්ටියක් අපට හයිති නෑ මේගොල්ලෝ එහෙනම් මොනවද කරන්නේ මේ අනුන්ට මේ අපේ කියන ඇඟීමකින් ඒ අනුන්ගේ දුකේ ඉමිකාරත්වය අපි අරගෙන කවදාවත් නිවන් දකින්න බැරුව හැම මව් කුසේම ඉපද ඉපද යන දරුවාට අපි යාපත කියන්න හදනවා උගන්වන්න හදනවා. යට කමටහන් දෙන්න හදනවා. එයාව අපට ඕන විදිහට හැඩගස්සන්න හදනවා. නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු ඉපදිලා බණ කියලා ඇදිච්ච නැති දරුවා අද මේ භවයේ අපේ දරුවෙක් කියලා ඉපදිලා මේ හිටුපයට හදන්න පුළුවන් නම් ඒ තරම් සම්මා සම්බුදුවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්නේ නැද්ද මේ පුතේජන පියා බුදුවරුන්ට සිද්ධ වෙනවා සම්මා සම්බුද්ධත්වයේ පැත්තකින් තියලා මේ පියාගෙන් කමටහන් ගන්න. ඇයි මේ පියාට දක්ෂකම තියෙනවනේ? කවදාවත් නිවන් දැකපු නැති, කවදාවත් අදුව හදපු නැති මේ දරුවා හදන්න බුදුවරුන්ටත් බැරි වෙච්ච ප්‍රශ්නයක්. එහෙනම් බුදුවරුන්ට බැරි වෙච්ච දේ කරන්න යනවා කියන්නේ මේ තරම් මෝඩකමක් මේ ලෝකේ තියෙනවද? මේට වඩා අඥානකමක් මේ ලෝකේ නැහැ. එහෙනම් ඒ අය ඒ අයගේ වැඩ කරගෙන යනවා. මෙතන ඉපදුනා ඉපදුන බව දැනගන්නවා. එයා සංසාරේ යන කෙනෙක් කියලා දැනගත්තා. එයාට එයාගේ අඩුව එයාට හදාගෙන යන්න හැරලා අපේ වැඩේ අපි කරගෙන යනවා. එහෙනම් මේ ලෝකයේ දරුවන්ගේ ප්‍රශ්න, භාර්යාව ස්වාමිපුරුෂයාගේ ප්‍රශ්න, සහෝදරයන්ගේ ප්‍රශ්න, ඥාතින්ගේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, ගෙවල් ප්‍රශ්න, මිලමුදල් ප්‍රශ්න මේ ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න අපට තියෙන එකම ප්‍රශ්නය ලබාපු මිනිසත් භවයේ ආයතන හයේ අඩුව හදපු නැති ප්‍රශ්නේ විතරයි. Tamange ප්‍රශ්නේ පැත්තකින් තියලා අමතක වෙලා ලෝකේ තියෙන හැම කෙනාගේම ප්‍රශ්නය අපේ ප්‍රශ්න කරගෙන ඒ දුකේ හිමිකාරත්වය අපේ උරුමය අපේ අතට අරගෙන ඒ ප්‍රශ්න විසඳන්න ගියාම අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අනුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙනම් මේ කරණීය මෙත්ත සූත්‍රය තුලින් මේ අටවෙනි ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසම් භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං මේ ගාථා රත්නයේ යථාර්ථය දැනගත්තොත් මේ ලෝකේ ඉන්න ඕනම සත්වයකට මේ ගාථා රත්නය ඇති නිවන් දකින්න මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල චර්යාව තේරුම් ගන්න මේ ගාථා රත්නය ඇති. එහෙනම් අපි ජීවත් වෙන්න ඕනේ කොයි ආකාරයටද? ගනුදෙනු කරන්න ඕනේ මොන ආකාරයටද? අදන්න තියෙන්නේ මොනවද? ඇදිය නොයුත්තේ මොනවද කියන එක තමයි මේ ගාථා රත්නය තුලින් දේශනා කරන්නේ. එහෙනම් එදා 500ක් වික්ෂුන් වහන්සේලා බොහොම ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන සාදුකාර දුන්නා. සාදු සාදු සාදු අපේ අඩුපාඩු අපට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. අපි ඉන්න මානසිකත්වයේ භෞතිකත්වයේ අපි තේරුම් ගත්තා. මේ ගාථා රත්නය තුලින් අපට කමඨාන් ලැබුණා. දැන් ඉතින් අපි අඩුව හදනවා. අපි මේ සංසාර භවය කෙලවර කරගන්නවයි කියලා මේ ගාථා රත්නය තුල තිබිච්ච විද්‍යාව එහෙම නැත්නම් මේ ගාථා රත්නය තුල තිබිච්ච කමඨාන තේරුම් ගත්තා. එහෙනම් අපගේ ජීවිතය තුල අපිත් මේ කියනා වූ ගාථා රත්නයේ තියෙන කමඨාන ඒ තියෙනා වූ නිර්වාණ පණිවිඩය අපිත් පිළිපදින්න ඕනේ. අපිත් මේ ගාථාවේ සරණ යන්න ඕනේ. මෙත්තංච සබ්බ ලෝකස්මින් කියලා කියන මේ ලෝකෙන්න සියලුම සත්වයන්ට මෛත්‍රිය කරන්න ඕනේ. මාන සම්භාවයේ අපරිමාණං මේ සියලුම කෙනාට අප්‍රමාණ වූ මෛත්‍රියකින් පිරෙන්න ඕනේ. පීඩා රහිත මෛත්‍රියකින් පිරෙන්න ඕනේ. උද්දං අදෝච්ච තිරියංච එහෙමනම් අපි ආකාර දෙකෙන්ම එන යටිහිතෙත් උඩහිතෙත් එක විදියටම මෛත්‍රී පාන්න ඕනේ ඒක ආකාර දෙකක් වෙන්න බෑ අසම්බාධං අවේරං අසපත්තං බාධක වලින් තොරව කිසිම කෙනෙකුට බාධා නොකර අපි මේ මෛත්‍රිය වඩන්න ඕනේ. එහෙනම් මේ ගාථා රත්නය තුලින් අපගේ ආර්ය ජීවිතය ਸਰව සම්පූර්ණ කරන සියලෝම විස්තර ටික අන්තර්ගතයි. එහෙනම් අද හිඳලා මේ ගාථා රත්නයේ සරණ යමු. මේ ගාථා රත්නයට අනුව ජීවත් වෙමු. යටිහිතේ එකක් තියාගෙන උඩුහිතෙන් කතා කරනවද? පේන්නේ රාගය, පේන්නේ නැති විදියට ඇසිරෙනවද? ඇයෙන්නේ द्वේෂය, ඇයෙන්නේ නැති විදියට ඇසිරෙනවද? හරියට කලබලයි සංවරව රඟපානවද? මේ ආකාර දෙක කෙරේ අවබෝධ කරන්න මේ බඹයක් විතර උස තියෙන කයට මෛත්‍රී කරන්න මේ කය පව් මේ සිත පව් මෙයා භව කෝටියක් විතර සසර දුකෙන් එතර වෙන්න බැරුව දුක් විඳිනවා. එයා යාචකයක් ඉල්ලනවා අපෙන්. මට අනුකම්පා කරලා මට මොනවරි දෙයක් දෙන්න මං ඉල්ලා ගන්න ආවේ. මං යාචකයෙක් කියලා කිනවා. මොනවද අවශ්‍ය කියලා ආනකොට මේ ආයතන හයම කියනවා මට නිවන දෙන්න මට දුකයි මේක මට අනුකම්පා කළා මාව සසරෙන් එතර කරන්න කියලා කියනවා සිතට කතා කරලා ඔයා මොනවද යාචනා කරන්නේ මොනවද ඉල්ලන්නේ කියලා කියනකොට ඒ යාචකයා කරන්නා වූ යාචනය තමයි මමත් ගොඩාක් මේ ලෝකේ ඉපදුනා මං විඳින්න තියෙන හැම දුකක්ම වින්දා මට අනුකම්පා කළා නිවන් දක්කන්න අවශ්‍ය කටයුතු කරන්න මාව නිවලා දාන්න මං ඉපදෙන්න කැමති නෑ කියනවා එහෙනම් මේ බබයක් විතර උස තියෙන මේ කය තුල චර්යාව මේ ගාථා රත්නය තුලින් තේරුම් ගන්න මේ කමඨාන් තුලින් ප්‍රත්‍යක්ෂ කරන්න සියලෝම හඩුපාඩු හදන්න සෑම තප්පරයක් ගානේ සෑම මොහොතක් ගානේ මේ ගාථා රත්නය නැවත නැවත සී කරලා මෙනෙහි කරලා සියලෝම අඩුපාඩු හදාගෙන 500ක් ස්වාමින් වහන්සේලා එදා රාත්තුනා මේ ගාථා රත්නය තුලින් අපිත් අරියත් බෝධියටපත් වෙලා සංසාර දුකෙන් එතර වීමට මේ කමඨාන මේ නිර්වාණ ධර්ම දේශනාව ඒකාන්ත වශයෙන්ම නිවන පිණිසම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 සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුබරෝච අපකිච්චෝච සල්ල උක උත්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නචකොද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං සුඛිනෝ වාකේමිනෝ ඔන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේසා දීගාවා යේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්බවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නිකුබ්බේත ඥාති මඤ්ඤේත කච්චති නං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා ඥාන්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා ූප සමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන භයා ූප සමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමින්ජුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි